සම්මා සම්බුදු සරණයි සදැහැති සුපිනත් වසමට. ඉතින් අද දවසේ මේ සූදානම භාවනාව ඇසුරෙන් ඔබට පැන නගින දහම් ගැටළු පිළිබඳව අපි කතා කරන්නට. ඉතින් අද දවසේ සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුණු කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දොළන්තලාව ධම්මගිරිය රණසිනාසනාධිපති කම්මට්ටාන ආචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු සදහතුනි අද මේ වැඩසටහන වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරනවා පූජ්‍යපාද හේයන්තුඩුවේ ඥාන දර්ශන ගෞරවනීය ස්වාමීන් වහන්සේ ප්‍රධාන ඒ සදැහැති පිරිස. එසේනම් අද දවසේ භාවනාව ඇසුරෙන් අපි ආරම්භ කරන මේ සාකච්ඡාවේ ප්‍රථම ප්‍රශ්නයට යන්නට කලින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරනවා සුපුරුදු පරිද්දෙන් භාවනාව පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරන්නට. සම්මා සම්බුද්ධ සරණයි සුපින්නත් හැම දිනාටම මූලිකවම වැඩමව දාලා අතිපූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ දිනවල අපි සාකච්ඡා කරමින් ඉන්නේ භාවනාව පිළිබඳවයි අපේ සිතේ කුසලයන් අකුසලයන් කියන ආකාර දෙකක සිතුවිලි නැගෙනවා හැම වෙලෙම සසර ජීවිතය සූපත් බව සසර ජීවිතයේම තියෙන සූපත් භාවය නැති කරවන්නේ අකුසලය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා කියන බාහිර අරමුණු වලට තියෙන ලෝභ දේශ ඒවා පිළිබඳ ලෝභ දේශ මෝහයන් තමයි මේ අකුසල කියලා කියන්නේ ඒකද ඒ අකුසලයේ නැගෙන එක සංසාරගත පුරුද්ද නිසාවෙන් අපෙන් අවසරයක් නැතුවම සිද්ධ වෙනවා අන්න ඒ නැගෙන අකුසලය නැත්තම් කෙලෙස් ධර්මයන් ආකාර තුනකින් අපිට ක්‍රියාත්මක වෙන ආකාරය අනුව විස්තර කරන්න පුළුවන්. අපි මේ සතියේදී කතා කරා. පළවෙනි తත්වය තමයි අනුසය. අනුසය කියලා කියන්නේ ඇති වෙන ස්වභාවය තිබීම. දිගටම තියෙනවා නෙවෙයි ඇති වෙන ස්වභාවය තිබීම. ඒකෙන් දැන් අපි මෙහෙම හිටියට අපිට පවන මහත්මයා දැන් මේ වෙලාවේ ඊර්ෂියාවක්, ක්‍රෝධයක්, වෛරයක් එහෙම ගිජුකමක් කෑදරකමක් මොකුත් නැහැ. අපි මේ ධර්ම සාකච්ඡාවක් කර කරෙද්දී නමුත් හැබැයි කොයි වෙලාවක හරි ඊට අදාළ පරිසරය නිර්මාණය වෙනකොට අපි හරිය කරදරකාරී තත්යකට වැටෙන්නේ. අපෙන් කිසිම අවසරයක් නැතුව අපේ සිත තුළ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න ආදී ඇති වෙනවා විතරක් නෙවෙයි. සමහර වෙලාවට බාහිර පරිසරය නිර්මාණය වෙනකොට අපිට අපහසුතාවයට ඇති වෙන තත්යන් වලට අපිපත් වෙනවා. ඉතින් යන්න ඒ தත්වයන් වලටපත් වෙන ස්වභාවයේ තියෙන කෙලෙස් වලට කියන අනුසය කියලා. ඒ අනුසය තියෙන හින්දා තමයි මේ කර්මේ පාරක යනකොට අපි හැමදාම කියන්නේ වාහනයක් අපේ ඇඟට කපාගෙන ගියොත් එහෙම වැරද්ද කරලා තියෙන එයා. නමුත් ඉඳවන්නේ අපි. ඉතින් අන්න ඒ වගේ ස්වභාවයක් තියෙන මේ හිතේ අනුන්ට පුළුවන් අනුගේ ක්‍රියාකාරීත්වයන් පුළුවන් මාව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න ඉතින් යන්න එවැනි තත්ත්වයක් තියෙන අනුසය වශයෙන් කියන කෙලෙස් ධර්මයන් නැති කර ගැනීම සඳහාත් ඒ වගේම ඒ කෙලෙස් ධර්මයන් අනුසය වශයෙන් තියෙන දේවල් ක්‍රියාත්මක භාවයට එනකොට හිත නොසන්සුන් වෙනවා වේගෙන් හිත නොසන්සුන් වෙනවා අන්න ඒ නොසන්සුන් භාවය නැති කර ගැනීම සඳහාත් ක්‍රියාත්මක භාවයට යන කෙලෙස් ධර්මයන් වල ක්‍රියාත්මක භාවය අවම කරන්ඩ ඒ නොසන්සුන් භාවය නැති කර ගැනීම සඳහා භාවනාවකින් අපිට චිත්ත සමාධිය වර්ධනය කරන්න පුළුවන් අර අනුසය තත්ත්වය නැති කරගන්න අපිට විදර්ශනාවකින් ඒ අනුසය தත්වයම නැති කරලා දාන්න පුළුවන්කම තියෙන එකට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කිසිම අඩුපාඩුවක් නැතුව මඟ පෙන්වීමක් සිදු කරලා තියෙනවා. ඉතින් අන්න ඒ කරන ක්‍රියාවලියට ඇත්තටම අපි කියනවා භාවනාව කියලා. එහෙමයි සර්. භාවනාව පිළිබඳව කෙටි හැඳින්වීමක් එලෙසින් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද වැඩසටහන ආරම්භ කරන්නට කලින් අපි ගෙනාවේ. ඉතින් අද දවසේ පළමු ප්‍රශ්නේ විමසන්න කැමතියි අපේ ස්වාමීන් වහන්සේගෙන්. භාවනා කළ යුත්තේ සෝවාන් වීමෙන් පසු බව සමහරුන්ගේ මතයයි. මේ සත්‍ය අසත්‍යතාවය පැහැදිලි කරන්න. මාතර ප්‍රදේශයේ ප්‍රතිවේක්ෂා වැඩසටහන නරඹන සදහැති පිරිසක් තමයි මේ ප්‍රශ්නේ විමසා තිබෙන්නේ. ඔව් මම හිතන්නේ මේ වෙනකොට මේ ප්‍රශ්නේ සමාජෙන් ටිකක් ගිලිහිලායි තියෙන්නේ කියලායි දැන් මේ වෙනකොට. නමුත් තාමත් මේ ඒවලා තියෙන හින්දා මොකද පසුගිය කාලේ ගොඩ ලොකු ආందోලනයකටපත් වෙච්ච ප්‍රශ්නයක් මේ සෝවාන් වුණාට පස්සේ භාවනා කරපම ඇද්ද කියලා. ඇත්තටම අපි මේවා මතක් කරන්නත් ඕනේ. මේ මේ අසරණ තත්යකටපත් වෙනවා ශ්‍රාවකයව. අපි අපේ මේ කෞරුණ්‍ය මහා සංඝරත්නයෙන් ඇත්තටම ඉල්ලා සිටිය යුතු දෙයක් තියෙනවා කරුණාවෙන් මෛත්‍රියෙන්. මොකද අපේ මේ වැඩ සිටින හේයන්තුඩේ ස්වාමීන් වහන්සේලා අපි ඇත්තටම එකතු වෙලා සාකච්ඡා කරලා තියෙනවා මේ වැනි තත්වයන් යටතේ මොකක්ද අපි කල යුත්තේ කියලා. ඉතින් ඒ තත්වයන් වලදීත් අපිට එකතු වෙලා සත්‍ය වශයෙන්ම ස්වාමීන් වහන්සේලා විදිහට ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලන්න ඕනේ ත්‍රිපිටකයට ත්‍රිපිටකය හරියට තේරුම් අරගෙන මේ ධර්මයේ දේශනා කරන හොඳයි නැත්නම් මේ අහිංසක මිනිස්සු ලොකු මුලාවකටපත් වෙනවා. ලොකු පීඩාවකටපත් වෙනවා. අපේ අත්නෝ මත Tamanට හිතෙන හිතෙන හැටියට මේවා ප්‍රකාශ කිරීමේ තියෙන ලොකු වැරද්දක් තියෙනවා. ඉතින් අන්න ඒකින්ද ඒකෙන් වෙන්නේ මේ වගේ ශ්‍රාවකයන්ට අන්ධබන්ද වීමක්. මේ වෙනකොට ත්‍රිපිටකයේ තියෙන බොහෝ කරුණු විකෘති කරලා තමන් අවම වශයෙන්වත් අඩුම ගානේ ඒ හානිය අවම කරන්න ඕනේ තමන්ට පුළුවන් හැටියට බොහෝ විට අත්තරදීන් වෙන්න පුළුවන් මේ අපි දකින්නේ මේවා කවද මහත්මයා අත්තරදීන් මේ අත්තරදීන් වෙනකොට ඒවා හොයාගන්න පුළුවන් අපි අතනත් අත්තරදීන් වෙන ඕන තරම් ඒ ඒ හැකියක්මනින් අපි ඒවා දැක්කොත් කවුරු හරි අපි නායක හාමුදුරුවන්ට කියලා තියෙනවා කොතන හරි වැරදීමක් තියෙනවා නම් මම විවෘතව කියලා තියෙනවා ත්‍රිපිටකයට අනුකූලව නැති දෙයක් මගේ අතින් මේ ධර්ම දේශනාව වැඩිපුර ප්‍රමාණයක් කරනකොට සමහර විට මොනවා හරි පුංචි හරි දෙයක් කියවුනොත් ඉක්මනට දැනුම් දෙන්න කියලා මම වැඩිපුර අපේ නායක හාමුදුරන්ට දැනුම් දීලා තිනවා. එහෙමනොත් අපි ඒක නිවැරදි කරන්න ඕනේ කියලා. එහෙම නිවැරදි කරගත් අවස්ථාවක් තියෙන ඕන තරම්. ඒකින්ද අපි ගෞරවනීය මහා සංඝරත්නයේ විශේෂයෙන් ඉල්ලනවා මේ වගේ දේවල් සමාජගත කරන්න එපා. සෝවන් වෙන්න ඉස්සෙල්ලා භාවනා කරන්න එපා කියලා එකක් නැහැ. ඇත්තටම සෝවන් වුණාට පස්සේ තමයි භාවනා කරන්න ඕන කියලා එකක් කොහොමත්ම නැහැ. භාවනාව නිවන් දකින්න ඕනේද නැද්ද කියන ප්‍රශ්නකුත් එනවා ඒක අපි පස්සේ කතා කරමු. නමුත් එහෙම එකක් නෑ මේකට හේතුවත් මම දන්නවා. හේතුව සබ්බාස සූත්‍රයේ තියෙන පළවෙනි කාරණාව තමයි සෝවාන් මග නුවණින් පහකල යුතු ආශ්‍රව කියලා. හරිද? අන්තිමටම තියෙනවා භාවනාවෙන් පහකල යුතු ආශ්‍රව කියලා. එතකොට එතකොට ඒකයි මේ කට්ටිය කියන්නේ මේ ඉස්සෙල්ලා භාවනා ඉස්සෙල්ලා සෝවාන් වෙලා ඉන්නවනේ පස්සේ තමයි භාවනාව කරන්න කියලා. හැබැයි ඒක ඒක අවලංගු වෙන තැනක් තියෙනවා දෙවෙනියට තියෙනවා සංවර පහතබ්බ කියලා. ඊට පස්සේ තියෙනවා අදිවාසන පහතබ්බ කියලා. එහෙනම් මේ සංවර ඉන්ද්‍රිය සංවරය සංවර පහතබ්බ කියන්නේ ඉන්ද්‍රිය සංවරය. එතකොට ඉන්ද්‍රිය සංවරය ඇති කරගත යුතුව තියෙන්නේ සෝවන් වුණාට පස්සේද එනවා. <laughs> එතනින්ම ඒක අවලංගු වෙනවා. ඉතින් මේ වගේ පුහු තර්ක එක එක ඒවා එක එක කාලයට එක එක විදිහට සමහර අය ඉන්නවා. ඔන්න එක කාලයකට කියනවා අභිධර්මයේ කියනවා ඕනෙම නෑ කියලා කියනවා. අභිධර්ම හරියන්නේ නැහැ කියලා මිනිස්සු අතර ලොකු ප්‍රචාරයක් කරනවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලාම තව කාලයකදී මොකද කරන්නේ? අභිධර්ම ඕනේ. හරි ඒක මේ දැන් අවුරුද්දක් විතර ලොකු තර්ක අරන් ගිහලා මිනිස්සු හරියටම නිකන් පුහු විදිහට කටයුතු කරන දේශපාලකයෝ වගේ. තමන්ගේ මතය අරගෙන ඒක සමාජගත කරලා මිනිස්සු රණ්ඩු වෙලා මිනිස්සු එනකොටාගෙන ඔක්කොම කරගන්න ගෙනදලා මෙන්න ඒ කට්ටිය එකතු වෙලා ඉන්න අන්තර බලනකොට. ඒකින්ද ගෞරවනීය ප්‍රකාශනිකුත් කිරීමට වග බලා ගන්න කියලා අපි ඉල්ලන්න ඕනේ අත්‍තරම විශේෂයෙන් මහා සංඝරත්නය. සදහවතුනි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ අද දවසේ භාවනාව ඇසුරෙන් ඔබ යොමු කර තිබෙන ප්‍රශ්න පිළිබඳවයි අපි මෙලෙසින් කතා කරන්නේ. ඊළඟ ප්‍රශ්නේ ස්වාමින් වහන්සේගෙන් විමසන්නට කැමති විවිධ භාවනා ක්‍රම තිබෙනවා. භාවනා කරන අයෙකු කල යුත්තේ එක් භාවනාවක්මද ස්වාමින් වහන්සේ. නැතිනම් කීපයක් එකවර කළ හැකිද? අපගේ Facebook ගිණුමට තමයි මේ ප්‍රශ්නය යොමු කර තිබෙන්නේ. මේ සඳහා ස්වාමින් වහන්සේ විසඳුමක් ලබා දෙන්න කියලා වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. හැම භාවනාවකින්ම සිද්ධ වෙන්නේ ඒ භාවනාවෙන්ට අදාළ කුසල හැඟීමක් වෙන කුසල චේතනාවක් තියෙනවා. දැන් අසුබ භාවනාව කියලා කිව්වොත් එහෙම අසුබ හැඟීමයි වර්ධනය වෙන්නේ. මෛත්‍රී භාවනාව ගම මෛත්‍රී හැඟීමයි වර්ධනය වෙන්නේ. මරණානුස්සතිය වඩන කෙනෙකුට අනිත්‍ය ලක්ෂණය, අනාත්ම ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය කියන තුනම ඒ පිළිබඳ හැඟීම් වර්ධනය වෙනවා. එතකොට ඒ වගේ හැම එක එක එක එක භාවනාවලදී එක එක එක එක කුසලතාවයන් වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ සිද්ධ වෙන වර්ධනය වීම මේ ඒ සිද්ධ වෙන වර්ධනය වීම දෙපැත්තකින් තුන් පැත්තකින් වර්ධනය වුණා කියලා දැන් මෛත්‍රිය වර්ධනය වෙලා තියෙද්දී අසුභය වර්ධනය වුණා කියලා අසුභය වර්ධනය වෙලා තියෙද්දී ශ්‍රද්ධාව වර්ධනය වුණා කියලා කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉතින් අපි ඇත්තටම ඊටාම් විවෘතව අපේ මනස දිහා බලලා කටයුතු කිරීම හරියට වටිනවා. අපිට හුඟා දේවල් තේරුම් ගන්න පුළුවන් විවෘතව අපි දිහා බලපහම. භාවනාවකින් සිද්ධ කෙරෙන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තාම අපිට තනියම හුඟක් තීරණ ගන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද අපි ලොකු උත්සාහයක් ගන්න මේ කියන தත්වයන් වලට මුහුණ දෙන්න ඒ කියන්නේ භාවනාව කියන එක ඉතා නිවැරදිව දැනගත්තට පස්සේ අපිට පුළුවන් ඒ තීරණ ගන්න. හැබැයි ඒකින්ද නොයේකුත් භාවනා ක්‍රම. අපි ඇත්තටම ඕකට මම කෙටි උත්තරයක් දෙන්න මොකක් හරි විදර්ශනා භාවනාවක් සිද්ධ කරනකොට අපි තමක අනිත්‍ය භාවනාව කෙනෙක් උපවරින් වර්ධනය කරන්න හදනවා කියලා එකක්. ඒක කරනකොට ඇත්තටම යාර බාධා එනවා. තරහෙන් බාධා එනවා. තරහෙන් බාධා වෙනකොට බුදුගුණ බුදුගුණ භාවනාවක් හෝ මෛත්‍රී භාවනාවක් හෝ කලින් කරලා තියාගෙන කලින් කරලා තිබිලා ඒක නැවත ඉස්මතු කර ගැනීමෙන් ඉක්මනින් ඒ தත්වෙන් අයින් වෙලා ආය තමන්ගේ ප්‍රධාන මූල කමඨහනට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද අවශ්‍ය විදිහට අවශ්‍ය මොනවද කියලා දැනගෙන හරියට වම් පැත්තට වාහනයක කෙලින් යනවා නම් කලින් මහත්මයා අපි වාහනයක ගමනක් යනවා නම් වම් පැත්තට කපන්න ඕන ලාට වම් පැත්තට කපනවා. දකුණු පැත්තට කපන්න ඕන දකුණු පැත්තට කපනවා. හරවන්න ඕන ලාට හරවනවා. ආපහු හරවන්න ඕන වුණොත් මොන හරි වෙලා වැරදීමක් කළා ආපහු හරවනවා. තිරිංග තත කරන්න උනොත් තිරිංග තත කරනවා. වේගය වැඩි කරන්න උනොත් වේගය වැඩි කරනවා. ඒ වගේ අපි මේ තමන්ගේ කුසලයේ වර්ධනය කරනකොට ඒ ඒ පැතිවලට බාධා වෙනකොට නීවරණයන් වැඩියෙන් යටපත් නීවරණයන් වැඩියෙන් ඉස්මතු වෙන වෙලාව වෙනකොට ඒ ඒ නීවරණයන් යටපත් කිරීමට අදාළ භාවනාවක් ඒ ඒ වෙලාවෙදී නැවත නැවත නැවත නැවත කරලා තියාගෙන ඒව ඉස්මතු කරගන්න ඕනේ. එහෙම කරගෙන තමන්ගේ ප්‍රධාන භාවනා කමටහන මූල කමටහන කියලා කියන අපි සාමාන්‍ය ව්‍යවහාරයේ අන්න ඒක වර්ධනය කරගන්න කටයුතු කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි සර්. සදහතුනේ ජීවිතය වෙනස් කරන්නට ඔබේ ජීවිතයේ වෙනසකට ලක් කරන්නට අපි සූදානම්. ඒ වෙනසයි මේ මෙලෙසින් 28 වන සතිය දක්වා අපි වර්ධනය කරමින් අද දවසේ ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ. ඔබ ඒවා ඇති බොහෝ ප්‍රශ්න සඳහා අද දවසේ අපි පිළිතුරු ලබා දෙන්නට සූදානම්. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පිළිතුරු ලබා දෙන්නට සූදානම්. දැන් හොතේ ඊළඟ ප්‍රශ්නේ විමසන්නට කැමතියි ස්වාමීන් වහන්සේගෙන් සමාධිය කියන්නේ මොකක්ද? සමාධියකට පැමිණි බව දැනගන්නේ කෙසේද? නාගොඩ ප්‍රදේශයේ ප්‍රතිවේක්ෂා වැඩසටහන නිබඳව ශ්‍රවණය කරන උපාසිකාවක් තමයි මේ ප්‍රශ්නේ අපෙන් විමසා තිබෙන ස්වාමීන් වහන්සේ. සමාධිය කියන්නේ ඇත්තටම එක කුසල අරමුණක ඇති වෙන චිත්ත ඒකාග්‍රතාවය. සාමාන්‍යයෙන් අපි දන්නවා ඒකාග්‍රතාව කියන චෛතසිකය ਸਰවචිත්ත සාධාරණ චෛතසිකයක්. එතකොට ඒක අපිට මොකක් හරි දෙයක් මේ පවන්නත් දිහා බලනකොටත් අපිට ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනේ. නැත්නම් මේ පවන්නත් තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ ඒකාග්‍රතාවය නෙවෙයි මේ කුසල හැඟීමක අඛණ්ඩව සිද්ධ වෙන ඒකාග්‍රතාවය. මොකද ඒක ධර්මයට අනුව සම්මා සමාධියයි විරුත්තේ. එතකොට සමාධිය කියන්නේ අපිට දැනෙන්න ඕන අපි මොකක් හරි අරමුණක් වර්ධනය කරගෙන යනකොට කුමක් හෝ අරමුණක් වර්ධනය කරගෙන වර්ධනය කරගෙන යනකොට ඒ වර්ධනය වෙන අරමුණ තුළ ලොකු ඒකාග්‍රතාවයක් සකස් වෙන්න ඕන මට තේරෙනවා දැන් භාවනාවක් කරගෙන යනකොට යම්කිසි හැඟීමක් උපදිනවා උදාහරණ පිළිකුල් භාවනාව කරගෙන යනකොට මේ ශරීරය පිළිකුලයි කියලා එක හැඟීමකට එනවා ඊළඟට අන් අයගේ ශරීරات එක්කම ගත්තාම ඒවත් දෙපැත්තම පිළිකුලයි කියලා එක හැඟීමකට එනවා අන්න ඒන හැඟීම තෝරගන්න ඕනේ ඒ හැඟීම දැනුණාට පස්සේ ඒ හැඟීම නැවත නැවත නැවත නැවත වර්ධනය කරනකොට මට ටික ටික ටික ටික තේරෙනවා හොඳට තේරෙනවා කෙනෙකුට මගේ හිත ඒ අරමුණේම නැවත නැවත නැවත නැවත නැවත නැවත ඇති වෙන ඒ අරමුණේම නැගෙනවා කියලා. එතකොට ඒ කියන්නේ ඒ අරමුණ ඇති වෙන වාර ගන්න වැඩි වෙනවා. ඒ අරමුණෙහි ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඒ අරමුණ නැගෙන වාර ගන්න වර්ධනය වෙනවා. හොඳට තේරෙනවා භාවනා කරන කෙනෙකුට. ඒකෙන්ද එන්නේ ඒ වගේ තත්ත්වයන් වල පත්වගෙන යනකොට කියන මූලික සමාධියක් ඇති වෙනවා කියලා. ඇත්තටම මූලිකව සමාධිය ඇති වෙනකොට Tamanට ලොකු පහසුවක් දැනෙනවා. අර ආයාසයෙන් මේ අරමුණේ හිත නංව නංව හිතේ කෙනාට තේරෙනවා ඒක නිකන් નિરાයාසයෙන්ම වගේ අරමුණ නැවත නැවත නැවත නැවත එනවා කියලා. එහෙම. එහෙම එහෙම ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා මොකද වෙන්නේ? එක තැනකදී මේක මේ හිතේ නැගෙනවා වෙන කිසිම අරමුණකට යන්නේ නැති නැති සත්‍යයට. කිසිම අරමුණකට යන්නේ නැතුව ඒ අරමුණ හිතේ නැగిලා හිටිනවා වෙන හිත වෙන කිසිම අරමුණකට යන්නේ නැහැ. ඇත්තටම අපි ප්‍රථම ධානය ගැන වැඩ මේ ධර්ම සාකච්ඡාවක් කරනවා. එතකොට මේ කෙරෙන අවස්ථාව වෙනකොට මොකක්ද වෙන්නේ? අපිට ලොකු ලොකු ඉතා විශාල හැඟීමක් එකින් තේරෙනවා මම ඒක අරමුණක නැවතිලා හිටියා කියලා ඒක නොදැනී සිද්ධ වෙන දෙයක් නෙවෙයි. එතකොට සමාධියට සමහර අය සමහර අයගෙන් අහන සමාධියට ආවද සමාධියට ආවද සමාධියට ආවද කියලා හොයාගන්න බෑ. ඉතින් එක එක ඒවා සමාධිය කියලා සලකන වෙලාවල් තියෙනවා. සමහර අය හිතනවා සමාධිය කියලා මෙන්න මෙහෙම එකක් වෙනවා. මම ඒක පැහැදිලි කරලා දෙන්නේ හොඳයි. ගොඩක් දෙනෙක් මාත් එක්ක ඔය කමටහන් සාකච්ඡා කරලාදී කතා කරලා තියෙනවා. මෙයා මේ භාවනාවේ ඉන්නවා. ඉන්නකොට මේ ඔළුවේ හරි, කනේ හරි, නහයේ හරි, ශරීරයේ හරි කොහේ හරි තැනක විශේෂයෙන් ඔක ඔළුවේ වෙන්නේ. හරිද? මේ නැත්නම් මේ S2 යට මෙහෙම තද කරපුවාම වගේ යන්තම් අපිට දැනෙනවනේ මේ නිකන් මේ දැනීමක් තියෙනවනේ. අන්න ඒ දැනීමට තමයි හුඟක් අය සමහර අය හිත යොමු වෙනවා. හිත යොමු වෙලා ඒ දැනීම තුළම ඉන්න අර භාවනා ආරමුණ නැහැ. හරිද? ඒකත් එක්ක යම් කිසි ඒකාග්‍රතාවය දැනීමත් එක්ක ඒකාග්‍රතාවයක ඉන්නවා. ඒක හැබැයි ටිකක් කරන්නේ ටිකක් මොකුත් වෙන අවස්ථා තියෙන ඔළුව තද කරගත්තොත් වගේ. ඉතින් ඔළුව පොඩ්ඩක් හිර වෙලා වගේ ඔහම නැවතිලා වගේ ඕම නෝ ඔකට කට්ටිය කියන සමාධිය කියලා. හරිද? සමහර අය මේ ලොකු අධ්‍යයනයක් ඒක කියන විතරක් නෙවෙයි සමහර අය ඒක කරනවා. කරවන්නේ සමහර අය කියන ඔන්න ප්‍රථම ධානයට එන්නේ නාසිකාග දැනි දැනි ඉන්න. එතකොට ප්‍රථම ධානය ඊට උඩින් දෙක හරිද? ඊටත් උඩින් තුන ඉස්මුදුනේ දැනි දැනි දැනෙනවා නම් ඒක හතරවෙනි ධානය කියලා කියනවා. ධාන කියලාම කියනවා. එහෙමයි. ඉතින් මේවට විශාල පිරිස ඇදලා යනවා. මොකද දන්නවද? ඉන්දෝබ ගම මේ ධානයට ගත කරවන්න පුළුවන්. ඒක කවදාවත් මම යමක් කියන්න. මෝහණය කියලා මූල ධර්මයක් තියෙනවා. එතකොට මම මේ මනෝවෛද්‍යවත් එක කතා කරලා තියෙනවා. මේ මෝහණය කරන අවස්ථාවල එවැනි ස්ථානයක ඒ අත්දැකීමක් ලබන කෙනෙක් එක්කත් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ මනෝවෛද්‍යවරයන්ට දක්ෂතාවයක් තියෙනවා. ඒක යම්කිසි ඒ මනෝවෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක්. ඒ ප්‍රති එක එක එක එක ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඒ ප්‍රතිකාර ක්‍රමය තුළ දැන් ඔහොම ඉඳගෙන ඉන්න කෙනෙක්ව හිමීන්සරේ දක්ෂ වෛද්‍යවරයෙකුට පුළුවන් තමන් කැමති පරිසරයකට සම්පූර්ණ ඒකාග්‍රතාවයකින් අරගෙන යන්න. මේ එක කැමති පරිසරයකට එක මම දන්න කෙනෙක්ව අරගෙන ගියා. එයා හිමින් හිමින් හිමින් හිමින් හරි ක්‍රමානුකූලව දැන් ඒ කැමති තැනට ගියා කියලා එයාව හිමින් නිද්‍රාවට වගේ දෙයකට පත් කරනවා. අන්තිමට අත්දැකීම ලැබු කෙනා ආවට පස්සේ ආපහු පියවිසිහියෙන් එයාව ගත කරාට පස්සේ මම අහලා බැලුවා අහලා බලනවා කියනවා. ඇත්තටම එයාට ඒ කියන්නේ නියම අත්දැකීමක් වගේට සමාන හීනයක් දැක්කම තියෙන ඒ වගේ ඒ වගේ තත්ත්වයක නැවතුණා කියලා. ඉතින් මේ මනසත් එක්ක කරන ගනුදෙනු වලදී අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. මනෝවෛද්‍යවරයා එයාගේ මනෝවෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සඳහා එවැනි ක්‍රමයක් කරලා සමහර දේවල් ඒ මනසට නැවත නැවත මතක් වෙන විදිහට සකස් කරනවා. සකස් කරනවා. එහෙනම් අපේ මේ පෙරදියට උගන්වන භාවනා ගුරුවරයාට කොච්චර කෙනෙක්ව මුලාවටපත් කරන්න පුළුවන්ද වුණා. නාසිකාවගේ දැනි දැනි ඉඳගෙන ප්‍රථම ධානය කරන නළල උඩ දැනට කියන දෙවෙනි ධානය කරන ඔහොමම කියලා ඊට පස්සේ දන්නවද මේවා ගොඩාක් වර්ධනය කරපුවා අපිත් එක්ක කතා කරන නිින්ද යන්නේ මේ ප්‍රදේශයේම දැනි දැනි දැනෙනවා හැම වෙලෙම නොසන්සුන් තත්යකටපත් වෙලා තියෙනවා කියලා රටේ නැති ඒවා. ඉතින් මේකින්ද නිවැරදි ගුරුවරයෙක් ආශ්‍රය කරගෙන මේක කිරීම තමයි ගොඩාක් වටින්නේ. සමාධිය කියන්නේ බොහොම වටින දෙයක්. සමාධියකින් කවදාකවත් ඔළුව විකාර වෙන්නේ නැහැ. සමාධියකින් කවදාකවත් මේ අනර්ථයක් වෙන්නේ නැහැ. ඒකින්ද සමාධිය වැඩනවා තමයි සමාධිය වැඩනවා කියලා දන්න. එකම දෙයයි මට කියන්න තියෙන්නේ කුසල හැඟීමක නැවතුණාද කුසල හැඟීම තමන්ගේ තුල කුසල හැඟීමේ විතරක් ඒ කුසලයේ විතරක් තමන්ගේ හිත රැඳුණාද කියලා පරීක්ෂාවෙන් ඉන්න ඒක තමයි මුළු භාවනාවේම තීවිසු தত্ত্বය. ඒක දැනගෙන ඉස්සරහට යනවා හොඳටම ඇති. අපි හඳුන්නේ මේ භාවනාව කියන එක මේ දැන් අපේ ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය වෙනවාද? ඔව්. මේක මං හිතන්නේ අපි මේ මාස ගාණක් පුහුණු කළ යුතු දෙයක් මං හිතන්නේ අපේ මේ යෝජනාවකුත් තියෙනවා මේ මං හිතන්නේ අපේ කල්ද මහත්මයා තමයි මේක යෝජනා කරන්නේ. මේ ප්‍රත්‍යක්ෂා වැඩසටහන කවදා හරි ඉවර වෙන දවසක මේ මට යෝජනාවක් කරනවා ඉඳගෙන ලොව දිනන බුදුමඟ කියන ධර්මදේශනා මාලාවක් සිදු කරන්න ලෞකික පැත්තටම කියලා. එහෙම එකක් යෝජනා කරලා තමයි මේ ප්‍රශ්නෙත් අහන්නේ මේ මේ මොකද මම එහෙම කියන්නේ ඒකෙත් ලොකු වටිනාකමක් තියෙන අතර අපි ඒ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා කරන්න ඕනේ තත්ත්වයක් තියෙනවා. ලෞකිකත්වය තුළ මම ඔබතුමාගෙන්ම අහන්නම් මෙන්න මෙහෙම ලෞකිකත්වය තුළ යහපත් අරමුණු තියෙනවා. ඒවා නිවන නෙවෙයි. නිවන ආසන්න නිවන ආසන්නම නෙවෙයි. නිවන ආසන්නම නෙවෙයි අපි තුමු ව්‍යාපාරය දිනු කරගන්නවා කියලා. අපි හිතමු අධ්‍යාපනය දිනු කරගන්නවා කියලා. ඉතින් ව්‍යාපාරයක් විනාශ කරගන්නවට වැඩිය නිවන් දකින්නේ නැත්නම් ව්‍යාපාරයක් දිනු කරගන්න එක හොඳ නැද්ද? දිනු කරගෙන මේ අහිංසක මනසට උදව් කරන්න පුළුවන්. නෑ ලෞකික අරමුණු වලට යන්න ඒ ලෞකික අරමුණ ළඟා කරගන්න අවශ්‍ය කරන මේ ප්‍රබල චේතනාවක් ඕනද නැද්ද? ප්‍රබල චේතනාවක් අවශ්‍යයි. නේද? අන්න ඒ චේතනාව ප්‍රබල කරගන්න භාවනාවක් උපයෝග කරගන්න හොඳටම පුළුවන්කම තියෙනවා. හරිද? චිත්ත ඒකාග්‍රතාවයක් උපයෝගී කරගන්න හොඳටම පුළුවන්කම තියෙනවා. භාවනාවක් වර්ධනය කිරීමෙන්. දැන් කාලයක් යනකොට අපේ සමාජයේ කතිකාවතක් ඇති වෙන්න ඕන ඇත්තටම මෙන්න මෙහෙම එකක්. ව්‍යාපාරයක් කරන කෙනෙක් ලයිස්තුවක් හදනවා. මොනවාද? කඩයක් ඕනේ නැත්නම් ස්ථානයක් ඕනේ බඩුව ඕනේ සේවකයෝ ඕනේ නිලධාරියෝ ඕනේ නේද මේ මේ දේවල් ඕනේ මේ දේවල් අතරේ යාගේ ලයිෆ් එකේ තියෙන ප්‍රධාන දේ හැම දෙයකටම මුල් වෙන්නේ ඔය හැම දෙයකටම වැඩිය හැම දෙයකටම මුල් වෙන්නේ තමන්ගේ සිත එහෙනම් ප්‍රධාන දෙයක් තියෙන්න ඕනේ ඒ තමයි මේ ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරන ශක්තිමත් සිත සකස් කරන්න ඕනේ තැනක් සකස් කරනවා වගේ බඩු ටික සකස් කරනවා වගේ නිලධාරි සකස් කරනවා වගේ මේ ව්‍යාපාරය අකණ්ඩව පටන් ගත්ත වෙලාවෙ ඉඳන් අවසානය දක්වා අරගෙන යන්න අවශ්‍ය කරන ශක්තිමත් හිතක් සකස් කරන්න ඕන කියලා තර ලයිෆ් තියෙන්න ඕන. ඒක පුහුණු කරන්න ඕන. ළමයේගේ අධ්‍යාපනයට අපි අවශ්‍ය කරන සියලු දේම කවිද මහත්තයා ලබා දෙනවා දෙමව්පියෝ. අවශ්‍ය ඔක්කොම ලබා දෙනවා. හැබැයි ඒ ළමයට අධ්‍යාපනය සඳහා අවශ්‍ය කරන හිත සකස් කරලා දෙන්නේ නැහැ. මේකටම තව කාරණාවක් එකතු කරන්නද? <laughs> අභිධර්මයේ තියෙන කාරණාව තුන අභිධර්මයේ හිත කොටස් දෙකකට බෙදෙනවා අසංකාරික සහ සසංකාරික කියලා. හරිද? එතකොට මේ සිත් බෙදෙනකොට අසංකාරික කියලා කියන්නේ තමන්ගේ මෙහෙවීමෙන්ම ඇතුළෙන්ම කරන එකක්. කවුරුත් කවුරුත් තල්ලුවක් දාන්නේ නැහැ. සසංකාරික කියලා කියන්නේ කාගේ හරි තල්ලුවක් හින්දා. හැබැයි අසංකාරික සිතේ ඒ කියන්නේ කාගේවත් මෙහෙවීමක් නැතුව තමන්ගේම මෙහෙවීමෙන් යම් ක්‍රියාවක් සිද්ධ වෙන චිත්තසංතානයක තීන මිද්දේ දෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. හරිද? ඒක තීන මිද්දේ යෙදෙන්නේ. හැබැයි අනුන්ගේ මෙහෙවීමෙන් කරන සිත්වල තීන මිද්දේ යෙදෙනවා කියලා තීන මිද්දේ යෙදෙන්න පුළුවන්. දැන් මම අහනවා ළමයා පාඩම් කරනවා. ළමයා පාඩම් කරන්නේ කෝටුව හින්දානම්, සැර හින්දානම් දෙමව්පියන්ගේ. බලපෑම හින්දානම්. මේ ළමයා ඉන්දොල දෙමව්පිය එහාට මෙහාට චුට්ටක් ගිය ගම මොකද වෙන්නේ? තීන මිද්දේ යෙදිලාන්න ළමයාට. ඇයි? හිත ඇතුලෙන් එන හැඟීම නැහැ. හරිද? එහෙම නැතුව අපි දන්නවා නම් දැන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි කරන්නේ ළමයාගේ සිත සකස් කරනවා පාඩමට ගොඩාක් කැමති වෙන්න. එයාගේ ඇතුළෙන්ම පාඩම් කරන්න පුළුවන් විදිහට අපි එයාව සකස් කරනවා. අන්න එහෙම සකස් කරාට පස්සේ එයාට කම්මැලිකම කියන එක මාත්‍යයක්වත් එන්නේ නැහැ. හරි. ඉතින් මේ වගේ ක්‍රමවේද පැහැදිලිවම යොදා ගන්න ඕනේ. ඉතින් භාවනාවකින් කරන්නේ Tamanටම පුළුවන් බලලා මගේ මේ අඩුපාඩුව සකස් කරගන්න ලෞකිකත්වය තුල. ඒක මම හිතන්නේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න ඕන කාරණාවක් අර කියන වගේ දේශනා මාලාවක් කරන්න ඕනේ. දෙයක් තමයි ඒක. ඉතින් ඒකින්ද අපි බලමු නේද? ඔබතුමාගේ ඉල්ලීම යථා කාලයේදී ඉෂ්ට සිද්ධ කරන්න පුළුවන් වුණොත් ඒක ලොකු සේවයක් වෙයි. සදහතුනි මේ දිනවල ඔබ ඉතාමත් කාර්යබහුලව ජීවිතය ගත කරන්නේ. මොකද එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දත් තව දින කිහිපයකින් උදා වෙනවා. ඉතින් ඒ නිසා ඔබ රැකියාව සහ ඔබේ ජීවිතයේ ගෙදරතොර වැඩ මේ සියල්ලම ඉතාමත්ම කාර්යබහුල ලෙස තමයි ඔබ මේ දිනවල මේ දින කිහිපය ගත කරන්නේ. ඉතින් ඒ ගත කරන දින කිහිපය තුළ ඔබේ ජීවිතේ තව තවත් නිවැරදි කරගන්නට ප්‍රත්‍යක්ෂා වැඩසටහනින් ගෞරවනීය ස්වාමින් වහන්සේ ලබා දෙන ආදර්ශ උපදෙස් ඔබට මහෝපකාරී වේවායි අපි සිතනවා. ඉතින් මීළඟ ප්‍රශ්නේ අපේ ස්වාමින් වහන්සේකින් විමසන්නට කැමතියි. භාවනා කරනකොට ශරීරයේ හිර වෙනවා. වගේ දැනෙන්නට පටන් ගන්නවා. විතක විවුලන ස්වභාවයක් ඇති වෙනවා. එම නිසා භවනා කරන්නට බියක් ඇති වෙනවා. ඒ ස්වාමින් වහන්සේ ඒ ආකාරයෙන් සිදුවෙන්නේ කියා මේ ප්‍රශ්නය විමසා තිබෙන ඒ සදහවතාවෙන් අහලා තියෙනවා. ඒ සඳහා පිළිතුරක් ලබා දෙමු හොඳයි. ඇත්තටම අපි සාමාන්‍ය ජීවිතයේ ඉන්නකොට මේ ශරීරයේ මුළු ශරීරයම අපිට වේගවත් ශරීරයට හිත යොමු වෙන හින්දා ශරීරයේ යම්කිසි අනුමාන හැඩයක් අපිට දැනෙනවා. දැන් මෙහෙම ඉන්නකොට මේක නිකන් බම්බයක් විතර උසයි වගේ හැඟීමක් ඇති වෙනවා. මම ඉඳගෙන ඉන්නේ කියලා හිත කොහොම යොමු කරත් එහෙම ඉඳගෙන ඉන්නේ වගේ හැඟීමක් තියෙනවා මට. ඒක පරිපූර්ණ හැඟීමක් නෙවෙයි. දැන් නිකන් මේ වෙලාවෙම අපිට කරන්න පුළුවන් පරීක්ෂණයක් තියෙනවා නම් අපේ අපි හිතමු මෙහෙම ඉඳගෙන මගේ අතේ මාපටගිල්ල කියලා මම දැන් මේ වෙලාවේ ඉඳගෙන අතේ මාපට හිත හිතේ පියාගෙන යම් කිසි කෙනෙක් අතේ මාපටගිල්ල කියලා හිතුවොත් මාපටගිල්ල දැනෙනවා. ඒක දල දැනීමක් තියෙන්නේ. මම කියනවා හරියටම මාපටගිල්ල දැනෙනවද කියලා බලන්න කියලා. තමන්ගේ අතේ මාපටගිල්ල හරියටම දැනෙනවද කියලා බලන්න. එහෙම හොඳට අවධානය යොමු කරගෙන මාපටගිල්ලේ දැනීම හැමේ දැන් ඕනනම් එහෙම හොඳට එහෙම දැනෙනවද කියලා බලලා මේක දැන් මාපට කියලා දැනෙනවද කියලා ඇස් දෙක පියාගෙන බලලා දැන් මට දැනෙනවා. නේද? එහෙම ඉන්නකොට ඔන්න දැනෙනවා. හරි. ඒ දැනෙනකොට මම ආයේ මේ අතින් අත තියලා මෙන්න මෙහෙම කරොත් මේකේ මේ කොන් ටික වෙනස්. නේද? ඒක වෙන ඒවා තියෙන වෙනකොට. දැන් මෙහෙම ඉන්නකොට මාපට කියලා දැනෙච්ච විදිය නෙවෙයි. දැන් මේ කොන තියෙන මෙහෙනේ. හරි මෙහෙම අත තියනකොට ඔන්න දැනෙනවා මේ කොන. ඒක වෙනස්. ඒ ටික හරියට දැනලා නැහැ. ඒ කියන්නේ අපේ මේ ශරීරය ඇත්තටම කියනවා අපිට හරියටම දැනෙන්නේ නැහැ. හරිද? ඒ ශරීරයේ දැනීම පිළිබඳ පවා ඉන්නේ ඇයි ඒ මේ නාම රූප දෙක දෙකට වෙන් වෙච්ච දෙකක්. ඒවා අනුමාන දැනීම වගේක් තියෙන්නේ. ඉතින් ඒකෙන්ද අපි මෙහෙම ඉන්නකොට අපිට මේ මුළු ශරීරයේම දැනීම පිළිබඳ වේදනානුපස්සීව හිටිය කෙනෙකුට මේ මුළු ශරීරයේම දැනීම පිළිබඳ සැක පහළ වෙනවා. ඇත්තටම එහෙමයි. ඒක හරි පුදුම කාරණාවක්. හරි. ඊළඟට අපි හිතමු වතුර වීදුරුවකට අපි ඇඟිල්ලෙන් භාගයක් දැම්මා කියලා කවදාවත් නැහැ. වතුර වීදුරක් තියලා වතුර වීදුරෙන් භාගයක් ඇඟිල්ල දාලා. යට කැල්ල ලොකුවට පේනවා. උඩ කැල්ල පොඩියට පේනවා. අපි හෙවත් කෝකද හරි කියලා? කෝකද හරි කියලා හෙවත් අපිට අපිට කියයි. එතකොට අපිට අපිට වතුරේ ඉන්න තියෙන දේවල් ලොකුවට පේනවා. මාළුවාට එළිය තියෙන දේවල් පොඩියට පේනවා. මාළුවාට දිගටම පේන්නේ මාව පොඩියට. මං ඉන්න අපිට පේන ප්‍රමාණයට වැඩිය. කෝකද හරි? එතකොට මේකේ මේ තියෙන මායාකාරී ස්වභාවය නේද? මේවා මැවි පේන ස්වභාවය අපිට තේරෙන්න ඕනේ. ඒතර භාවනාවක් කරද්දී හරි ගැටලුවක් වෙනවා. භාවනාවක් කරද්දී වෙන්නේ චිත්ත ඒකාග්‍රතාවය ටික ටික ටික ටික ටික ටික වර්ධනය වෙනකොට මේ කයේ දැනීම වලින් එයාට ඇත්තටම සමාධියක් වැඩිගෙන එනකොට සමහර වෙලාවට මේ කාය සංස්කාරයන් සංසිඳෙනවා. කාය සංස්කාරයේ සංසිඳෙනකොට සමහර ඇත්තන්ට ඒ මූලික මූලික අවස්ථාවවලදී කය කය නොයේකුත් ආකාරයට දැනෙන්න පටන් ගන්නවා. සමහර අයට මෙහෙම තියෙන කය චප් වෙලා චප් වෙලා යනවා වගේ නිකන් පොළොවට කිඳා බහලා යනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. සමහර අයට මේක ඔළුවේ ඉඳන් ගැලවිලා උඩට යනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. පා වෙනවා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඒ ඊළඟට සමහර අයට නිකන් පුදුම වැඩක් වෙනවා. සමහර අයට කවුරු හේතු වෙලා ඉන්නවා වගේ දැනෙන්න පටන් ගන්නවා. හරිද නිකන් එහෙම ඉන්නකොට ඒකයි මම කියවර මේ මෙහි කොහේ හරි තැනක දැනීමකට හිත යොමු වෙලා එතන හිර වුණොත් එහෙම සමාධිය කියලා එයා ලොකු කාලයක් විතරම නෑ. මෙසර්ස් පුංචි බාධා කිරීමක් කරලා දැන් ඔය භාවනා කරන අය සමහර වෙලාවට කියනවා මේ එයාට සිහිය නැති වුණා ටික වෙලාවක් භාවනා කරද්දී ඒ එහෙම සිද්ධ වෙනවා ඒ වගේ දේවල්. කියන්නේ යම් කිසි ක්ලාන්ත ගතියක් ඇදිලා බිමට ඇද වැටෙන ස්වභාවයක් ඒක තමයි ඒක තමයි ඒක තමයි කාලාන්තේ හැදිලා නම් වැටෙන්නේ ගතියකට එනවා නම් ඒක ශාරීරික දුබලතාවයක් ඔය හුඟක් වෙලාවට කෑම කන්නේ නැතුව සහ ඒක ඒරියාව අන්තික අර හුඟක් වෙලාවට ඔය වෙනවා සමහර අය තද මේ ඔක්කොම ශරීරය තද කරගෙන එහෙම කරනවා ඒ කලන්ත හැදීමක් නම් කොහොමත්ම සිද්ධ වෙන්නේ නැහැ ඒක වෙන බාධාවක් එතකොට ඔය ඒ වගේ තව දේවල් තියෙනවා මේ තව කියනවා ඔය නිින්දයක් නැතිව සිද්ධ වෙනවා අනේ හරි මේ කියලා ඒවත් වෙන බාධා. ඒ ඔක්කොම පටලගන්න මේ භාවනාවටත් එක්ක පිස්සු හැදෙනවා කියන එකත් එහෙමයි. <laughs> පිස්සු හැදෙනවා කියන එකත් එහෙමයි. බාගට පිස්සු හැදුනාට පස්සේ <laughs> තමන්ගේ පිළිවෙතක් නැති හින්දා විකාර හින්දා බාගට පිස්සු හැදෙනවා ඉස්සෙල්ලා. පිස්සු බාගට තුන් කාලක් විතර පිස්සු හැදුනාට පස්සේ එනවා භාවනා කරන්න කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර කොහොමදටම වැඩි වෙන්නේ වෙන ඒවා කරන්නේ. අන්තිමට නම යන්නේ භාවනාව හින්දා පිස්සු හැදුනා කියලා. මෙතනදී අත්තට වෙන්නේ අර හේතු වෙලා ඉන්නවා වගේ දැනෙනවා. ඒ අර හිත යොමු වෙච්ච තැන විතරක් දැනෙනවා. ඉතින් මේ වෙලාවේ සමහර අය මේ අමනුෂ්‍ය වෙලා හිට වෙලා ඉන්නවා කියලා හිතන් හිතනවා. එහෙම මොකක්වත් නැහැ. හරියට පිළිවෙත් තේරුම්ගෙන භාවනා කරනවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආය සමහර අය කියනවා මේ මානසින් මේක අන්න වටිනම දෙයක් තියෙනවා ඔය කියන වගේ එකක් කියනවා ඒ සමහර අයට තියෙන මානසික පීඩාවන් සහ මානසික රෝග. කයෙන් භාවනා කරනකොට කයෙන් අයින් වෙනවලු හිත සම්පූර්ණයෙන්ම අයින් වෙච්ච ගමන් අර අමනසයෙන් බලාගෙන ඉඳලා මේ <laughs> රින්ගනවල මේක ඇතුළට ඩක් ගාලා. හරි. එහෙම ඒවා පවා සමාජයේ විවිධ මත තියෙනවා. ඉතින් ඇත්තටම මෙතනදී වෙන දේ හරි සාධාරණ කතාවක් මේ ප්‍රශ්නේ තියෙන්නේ. කාය සංකාර සංසිඳනකොට ශරීරයේ දැනීම් අර විදිහට වෙනස් වෙනකොට සමහර අයට සමහර වෙලාවට මේ වේවුලන ගතියක් ඒ වගේම ප්‍රශ්නේ තිබ්බේ වේවුලනවා කියලායි තව මොකක් හරි තිබුණා මේ ශරීරේ මොකද හිර වෙනවා වගේ ගතියක් කියලා. අන්නේ ශරීරයේ හිර වෙන ගතියක් හිර වෙනවා වගේ දැනීමක් වේවුලන ගතියක් ඇද වෙන ගතියක් අත්විස්සලා තියෙනවා වගේ දැනෙන ගතියක් අන්න ඒ වගේ ඇත්තටම දැන් මට එක්කෙනෙක් කිව්වා එයාට හරි ලැජ්ජා හිතුණා කියලා මේක ඇත්ත කියන්නේ මෙහෙම තිබ්බ අද්ද එක එයාට දැනෙනවලු දැන් ඉන්නේ මෙන්න මෙහෙම කරගෙන ඉන්නේ කියලා එයාට දැනෙනවා කියලා මෙන්න මෙහෙම නිකන් ඇදේට මෙහෙම තියාගෙන නටනවා වගේ තියාගෙන ඉන්නේ කියලා දැනෙනවා කියලා ඉතින් ඇත්තටම එයා හිමින්සරේ ඇස් දෙක අරලා බලපුවම අද්ද එක සාමාන්‍ය විදිහට තියෙනවා අරක පුදුම අත්දැකීමක් අර විදිහටමයි දැනෙන්නේ හේතුව මේ කය සංසිඳීගෙන යන හින්දා ඉතින් අර බය වෙන්න එපා කියලා කියන් තියෙන්නේ ඒ ගැන හිතන්න මම මුකුත් කරේ නැහැ. මේ හිතන්න මොන විදිහ මම කියන්නම්. මම විශේෂ කිසි දෙයක් කරේ නැහැ බයවන්ත දෙයක් කරේ නැහැ. මම කරේ හිත එක අරමුණක තියාගත් එක විතරයි. එහෙනම් ඒකට මේ වගේ කෝලම් මොකක්වත් වෙන්න බෑ. නේද? කාන්තෙන් විදිහක් නැහැ. මොකක්වත් වෙන්න විදිහක් නැහැ. මම කරේ හිත එක අරමුණක තියාගැනීම විතරයි. ඒක බයවන්ත දෙයක් නැහැ. ඒකෙන්ද මුකුත් අනවශ්‍ය දේවල් වෙන්න බෑ කියලා. අර චිත්ත ඒකාග්‍රතාවයෙන් නැවත හිත යොමු කරක නැවත හිත යොමු කර කර කටයුතු කරපන් හරි. අපි සෝනන්ස දැන් බොහෝ පාසල්වල බොහෝ පාසල්වල ළමයින් සඳහා භාවනාව කියන දේ මේ හුරු කරන්න පාසලේ ශබ්ද වාහිනී යන්ත්‍රය හරහා විවේක කාලයෙන් පසුව මේ භාවනාව යොමු කරනවා භාවනාවට ළමයි යොමු කරනවා. ඉතින් අපි සෝනන්ස ළමයිට ගැළපෙන සුදුසු භාවනා ක්‍රමයක් මොකක්ද? තියෙනවද භාවනා ක්‍රමයක්? තියෙනවද ළමයිට ගැළපෙන භාවනා ක්‍රමයක්? ඔව් ළමයින්ට ගැළපෙන භාවනා ක්‍රමයක් ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි විදර්ශනාව විදර්ශනාව අනවශ්‍ය විදිහට ළමා මනසට ඇතුල් කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ මොකද එයාලට එයාලගේ ජීවිතයේ පරිණත තත්වයකට එකපාරටම පරිණත තත්වයට පත් වෙන තුරු ළමයෙකුට තේරුම් ගන්න බැහැ නිවන් දකින්නවා කියන්නේ මොකක්ද? මේ ශරීරයේ අනිත් එක තමයි ඒකාතකින් මම දකින්න කවදාවත් නෑ මේක බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන දෙයක්ම නෙවෙයි කියලා කියනවා. නමුත් අද වර්තමාන කාලේම ගත්තොත් එහෙම අපි මේ කෙනෙක් තර්ක කරන්න පුළුවන් ඇත්තටම මේ ළමයෙකුට ධර්මය අවබෝධ කරවන්න කටයුතු කරන්න ඕනේ කියලා. මමත් කියන්නේ අනිවාර්යයෙන්ම ධර්මය අවබෝධ කරවන්න කටයුතු කරන්න ඕනේ. නමුත් අර තද බල දෙයක් ළමා මනසට තේරුම් ගන්න බෑ. ඇත්තට බුදුරජාණන් වහන්සේ කාලේදී රාහුල ආම්දුරුව වගේ අය මේ වගේ ළමා කාලේදී ධර්මය අවබෝධ කරගත්තා. හැබැයි ඒක අපි දකි දැකිය යුතු තියෙන සාධාරණ ඒ බුද්ධ උත්පාද කාලේදී අමුතු අමුතු දේවල් සිද්ධ වෙනවා. ඒ තමයි පාරමිතා පුරාගත් අය පහළ වෙනවා. ඒකට අද අපි ළමයින්ට යම් උත්සාහයක් අරන් බලන්න ඕනේ ඒ ළමයාට යම් යමක් අවබෝධ කරන මට්ටමට එනවද කියලා. ටිකක් ටිකක් ටික ටික ටික ටික මේ ළමයාට යම් අනිත්‍ය අවබෝධ වෙනවා නම් ඒ ළමයා ඉදිරියට යවුවට කමක් නැහැ. හැබැයි අමු අමුයේ පීඩනයක් සහිතව මේ ළමයින්ට මේක මේ හැමදේම වැඩක් නැහැ මේ හැමදේම වැඩක් නැහැ කියන එක අනිත්‍ය දැන් වැඩිහිටියන්ටත් මේක මේ සමහර වෙලාවට පැටලි සහගත තත්ත්වයක් නැති වෙනවා සියලු දේ අයින් කරලා නිකන් තීන මිද්දේ ඇති කරගෙන මුකුත් නැතුව ජීවිතය අසාර්ථක කරගන්න. ඒකිට ළමයින්ට මේක බුද්ධිමත්ව ඒ ළමයාගේ මනස ගැන දැනගෙන ඒ ළමයාගේ මනස ගැන තේරිලා සමහර ළමයින් ඇත්තටම පුංචි කාලෙම ලොකු දේවල් තේරුම් ගන්න පුළුවන් අය ඉන්නවා. අන්න ඒ වගේ කෙනෙකුට නම් ඇත්තටම ධර්ම අවබෝධය සඳහා කටයුතු කරන ඒක බුදුරජාණන් වහන්සේලා මම හිතන්නේ අනිවාර්යයෙන්ම අනුන්ගේ සිත් දැනගෙනනේ අනිවාර්යයෙන් මම හිතන්නේ නෙවෙයි අනිවාර්යයෙන්ම අනුන්ගේ සිත් දැනගෙනයි ඒ හැකියාව තියන අයටයි මේ එක එක උපක්‍රම යොදලා මේ කරන්නේ. ඉතින් අපි ඇත්තටම ළමයින්ට ධර්මය කටයුතු කරනකොට මම දකින දේ තමයි ආනාපාන සති භාවනාව වගේ, මෛත්‍රී භාවනාව වගේ දේවල් ළමයි ලොකු වෙද්දී අවුරුදු 17ක් 18ක් යද්දී අසුභ භාවනාව වගේ දේවල් ඒ වගේ දේවල් වලින් ඒ ළමයින්ට තියෙන පීඩිත තත්ත්වය සහ ළමයින්ව අරමුණක ඉදිරියට යන්න ඒකාග්‍රතාවයක් ඇති කරගන්න ඒ වගේ දේවල් වලට ළමයින්ට ඇත්තටම ලොකු පිහිටක් වෙන චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය වෙන භාවනා ක්‍රම තියෙනවා. ඉතින් අන්න ඒ වගේ විශේෂයෙන් ආනාපාන සතිය වගේ දේවල්, සමත භාවනාවල්, ඒ වගේ දේවල් වලින් ළමා මනස පෝෂණය කිරීම ඒ අයගේ ජීවිතය යහපත් වෙන්න හේතුවක් වෙනවා. ඒ අයට වැරදි නැතිරෙන්න හේතුවක් වෙනවා. ඒතර ඒ තත්ත්වයටපත් වුණාට පස්සේ පසු කාලීනව ඒ ළමයාගේ පරිණතභාවය වර්ධනය වෙනකොට ඒ ළමයාට තව කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කරනකොට තීරණයක් ගන්න පුළුවන් වෙයි තමන්ගේ ජීවිතය හරවන්නේ කොයි පැත්තටද කියලා. එහෙමයි සයන්ස. ඔබේ දරුවාටත් මේ භාවනාව කියන දේ ඔබ හුරු කරන්න. ඉතින් ඔබේ දරුවාගේ ශිත ඊ타ත්ම සංවේදීව මේ සඳහා යොමු කරන්නට ඔබ උත්සාහ ගන්න. එතකොට අපි සයන්ස විමසන්න කැමතියි දැන් දරුවන්ට වගේම තරුණ තරුණයන් සඳහාද මේ භාවනාව ප්‍රයෝගික කරගන්න පුළුවන්. ඔවුන්ගේ සිත් තුළ තියෙන ප්‍රශ්න විශේෂයෙන්ම ඔවුන්ට තියෙන මානසික ගැටලු පිළිබඳව මේ භාවනා යෝගීව සිටියොත් ඒවට විසඳුමක් ලැබෙයිද ස්වාමීන් වහන්සේ? තරුණ අය පිළිබඳව ඇත්තටම වැඩියෙන්ම වටිනම වටිනම කාලය තමයි තරුණ කාලේ භාවනාවකට යොමු වෙන්න පුළුවන්. මොකද තරුණයෙකුට තියෙන පරිණත මානසිකත්වයත් එක්ක එයා අපි හිතමුකෝ ඉහළම තලයකට භාවනා වර්ධනය කියලා කරා කියලා සෝවාන් ඵලයටපත් වුණා කියන්නකෝ. සෝවාන් ඵලයටපත් වෙච්ච තරුණයෙක් කියලා කියන්නේ ඉතා කාර්යක්ෂම තරුණයෙක්. මේ සංකල්පය හදාගන්නම ඕන අපි. සෝවාන් තත්ත්වයටපත් වෙච්ච තරුණයෙක් ඉතා කාර්යක්ෂම තරුණයෙක් බවටපත් වෙන්නේ එයා හිත පාලනය කරන කෙනෙක් හින්දා. එයාට එන නොයේකුත් මානසික පීඩාවලදී එයාට අවශ්‍ය කරන තමන්ගේම තුලින් උපදින සාන්ත වූ සිතුවිලි තියෙන හින්දා. ඒ කියන්නේ මං කියන්නේ සෝවාන් තලයකට පත්වෙච්ච කෙනෙකුට සක්කාය දිට්ඨිය දෙන ඊට මෙහා භාවනාව වර්ධනය කරන කෙනෙකුට සාන්ත වූ සිතුවිලි වලින් පෝෂණය වෙලා තියෙන යාගේ හිත. එහෙනම් අන් අයට තරහ යන තැන්වල, අන් අයට රාගය තියෙන තැන්වල, අන් අයට ඊර්ෂ්‍යාව ඇති වෙන තැන්වල එයාට එහෙම ඊර්ෂ්‍යා, ක්‍රෝධ, රාග ආදී දේවල් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද තමන්ගේ අරමුණකට යෑම සඳහා යම්කිසි අරමුණකට යන්න කටයුතු කරද්දී ඒ බාධා වෙන බොහෝ දේවල් වලට නිවැරදි සිතුවිලි ඇති කරගන්න සහ ඒ බාධාවන් ජයගන්න විශාල වශයෙන් භාවනාව ඕන වෙනවා. එතකොට ජීවිතයේ ඉස්සරහට යනකොට අවුරුදු 70ක් 60ක් 70ක් ගිහිල්ලා ජීවිතය දිහා ආපහු හැරිලා භාවනාවකින් ලැබෙන පන්නරය ලැබුවොත් යම් කිසි කෙනෙකුට ඒ අය හුඟා ආහක් වෙලාවට කියනවා මට කලින් මගේ පොඩි කාලෙදි මගේ පුංචි කාලෙදී නැත්තම් මට යමක් බහ තේරෙන කාලෙදී මේ කරුණු ටික මට තේරුණා නම් මේක බොහෝ දෙනෙක් කියලා තියෙන දෙයක්. මේ කරුණු ටික මට තේරුණා නම් මේ සිත සකස් කරන ක්‍රමවේදයකට වැටහුණා නම් මගේ ජීවිතේ කොච්චරවත් වෙනස් වෙනවද? මගේ ජීවිතේ කොච්චර වෙනස් කරගන්න තිබ්බද? අපරාදේ මට මේ ටික වැටහුනේ නැත්තේ ඒකින්ද මගේ ජීවිතේ ගොඩාක් ආපස්සට ගියා ලොකු කාලයක් නාස්ති වුණා කියලා පසුව හිතෙනවා අපරාදේ මට මේ දේ කරගන්න තිබුණා කියලා. ඒකින්ද මේ අවස්ථාව තරුණයින්ට ලබා දිය යුතුයි. තරුණ නැත්තම් තමන්ගේ ජීවිතයේ ඇත්තම ජීවිතයක ආරම්භයේදම ජීවිතය සකස් වෙන්න ඕනේ. කාට හරි තේරුනොත් මගේ හිත සකස් කරගෙන සකස් කරගෙන ඉස්සරහට යන්නේ කොහොමද? එක එක තැන්වලට ඇද වෙලා ලොකු කාලයක් නාස්ති වෙලා, හරි දුකක් විඳලා, විශාල පීඩාවක් විඳලා, එක එක පුංචි පුංචි තැන්වලට හිත හිර වෙලා, ඒ තැනම ඒ තැනම අපි කියන්නේ නේද? හිත ගිය තැන මාලිගාව ගොඩනගෙනවා කියලා. ඒ වගේ තැන් තැන්වල තැන් තැන්වල මේ තේරුමක් නැති වැලි මාලිගා හදලා සැල්ලක් වෙනකන් විතරයි මාලිගාව තියෙන්නේ. ඕනම දෙයක් තියෙන්නේ අපේ අපිට ඒ දේෙන් ප්‍රතිචාර ලැබෙනකන් විතරයි. නේද? හුඟක් දේවල් අපේ කවිඳු මහත්තයා අපි හිතවත්කම් තියෙන වෙලාවට ගෞරවණීය හුවමාරුකම් තියෙනවා. බලන්න මම මේ කියන දේ. නැත්නම් විවාහ වෙන්න ඉවලක් කියලා. මේ දෙන්න හම්බෙලා ඊටාම ආදරණීයව කතා කරන කාලේ ඔක්කොම ඔක්කොම ආදරය කියන්නේ අපිට ගනුදෙනුවක් කියන එක. ඇයි ආදරයට ගනුදෙනුවක් කියන්නේ මම මේවා එකක් මෙතන මේ තරුණ ප්‍රශ්නයක් හින්දා දාන්නා. ඇයි ගනුදෙනුවක් කියන්නේ? පොඩි බිස්නස් එකක් ආදරේ කියන්නේ. ඇයි? එක පැත්තකින් යමක් දෙනවා තව පැත්තකින් ගන්න බලාපොරොත්තු වෙන හැම වෙලේම. හරිද? කවුරු හරි ලේසියකට දෙනවද ගන්න බලාපොරොත්තු වෙන්නේ නැතුව එහෙම. ආදරේ කියන්නේ ආයෝජනයක්. මම මොකද මම කාට හරි දැක්ගත් දෙන්නේ. ඒ පැත්තෙන් මම හොරි හම්බේ <laughs> වගේ බලාපොරොත්තුකින්. එතකොට මේක ආදරේ කියන්නේ සම්පූර්ණ ගනුදෙනුවක්. ඒක ගෞරවණීයයි ආදරේ තියෙන තාක්කල්. හරි ගෞරවයෙන් තමයි ගනුදෙනුව කරන්නේ. හරි කැමැත්තෙන් සකසුරුවම කරන්නේ. හැබැයි ආදරේ ටික ටික අඩු වෙනකොට අර ගනුදෙනුවට මොකද වෙන්නේ? ඒක ගෞරවණීයද එතකොට? එතකොට නිකන් <laughs> ඒ ගෞරවය නැති වෙලා බොහොම දැඩි ගනුදෙනු සිද්ධ වෙනවා නේද? ඊළඟ අන්තිමට බලන්න දැන් විවාහ වෙලා සමහර ලාවට විවාහ වෙලා එහෙම වුණාට පස්සේ මේ දැන් බොහොම ගෞරවණීය ගනුදෙනු තිබ්බ දෙන්න කොහොමද ගනුදෙනු කරගන්නේ? අනිවාර්යයෙන් මේක කරන්න ඕන. බලා ගන්න පුළුවන් නැත්තම්. හරි. <laughs> මේ ටික තේරුම් ගන්නේ නැතුව සමහර වෙලාවට අපි මාලිගාව සකස් කරලා තැන් තැන් වල අනිත්‍ය ස්වභාවය දන්නේ නැති හින්දා ලෝකයේ ඇත්ත ස්වභාවය දන්නේ නැති හින්දා ඉතින් ලොකු කාලයක් ඒ සඳහා කැප කරලා මුළු ජීවිතේම අන්තිමට මොකද කරලා තියෙන්නේ අන්තිමට කර කියා ගන්න දෙයක් නැත්තරටපත් වෙනවා මේක ඇත්ත දැනගෙන යම් කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් එයා සහනෙන්ම ජීවත් වෙනවා සහනෙන්ම ජීවත් වෙනවා මේ ගනුදෙනුව කොයි මොහොතක ඉවර වෙනවද දන්නේ නැහැ කියන එක දැනගෙන ජීවත් වෙනවා නම් ඒ ජීවිතේ විශාල පරිහානියකටපත් වෙන්නේ නැහැ දිවිනසා ගන්න මට්ටමට යන්නේ නැහැ හඬන වැළපෙන තත්ත්වයට යන්නේ නැහැ. ගිනි ගන්න තත්ත්වයට හිතපත් වෙන්නේ නැහැ. ඇත්ත දැනගෙන ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. භාවනාවෙන් පෝෂණය වෙන්න කියන එක තරුණ මනසට අත්‍යවශ්‍ය දෙයක්. තරුණ මනසට අත්‍යවශ්‍යම දෙයක් ලෙස අපේ ස්වාමීන් වහන්සේ පැවසු ඒ භාවනාව ඔබත් ඔබේ ජීවිතයට පුරු කරගන්න. ඉතින් සදහවතුනේ අද දවසේ අපිට ලැබී ඇති කාල වේලාවත් සමග භාවනාව ඇසුරෙන් තවත් ප්‍රශ්නයක් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට කැමතියි. සමතහා විපස්සනා භාවනා ක්‍රම දෙක පිළිබඳව කෙටි විස්තරයක් කරන්න සමත භාවනාවෙන් නැති ප්‍රයෝජනයද විස්තර කර දෙන්න ස්වාමීන් වහන්සේ. ගල්ගම ප්‍රදේශයේ උපාසිකාවක් තමයි මේ ප්‍රශ්නේ අපෙන් විමසා තිබෙන්නේ. මම හිතන්නේ අද ප්‍රශ්න මාලාවේ අපිට පොදු ප්‍රශ්න ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ නේද කවි මහත්තයා. මොකද භාවනාව පිළිබඳ ප්‍රශ්න ගොඩ තිබුණ හින්දා අපි වෙනදා වගේ පොදු ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවක් සිදු කරන්න නොකර ඉඳලා තීරණය කරේ. දැන් ඊළඟ ප්‍රශ්නේ විදිහට අපිට හම්බෙලා තියෙන සමත භාවනාව සහ විදර්ශනා භාවනාව සමත භාවනාව කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයක් හුරු කිරීම සඳහා කරන මම කෙටියෙන් මතක් කරන්න මේ ගැන මම මේ සතියේ ඇතර මතක් කරා බොහෝ විට මේ ප්‍රශ්නේ යෙදලා තියෙන්නේ මේ සතියේ ධර්මදේශනාව ශ්‍රවණය නොකරපු කෙනෙක්ගෙන් වෙන්න පුළුවන් සමත භාවනාව කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයක් වර්ධනය කර ගැනීම සඳහා යම්කිසි කෙනෙක් ඒකාග්‍රතාවය හුරු කර ගැනීම සඳහා කරන භාවනාවක් විදර්ශනා භාවනාව කියලා කියන්නේ ඒ විදර්ශනා භාවනාව කියලා කියන්නේ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා ඒ සත්‍යයට හිත යොමු කරමින් ඒ සත්‍ය අත්දැකීමින් කරන භාවනාව. එතකොට සමත භාවනාව කියන එකේදී කෙලෙස් වල තියෙන පරිඋත්ථාන මට්ටම අඩු වෙනවා. විදර්ශනා භාවනාවේදී කෙලෙස් වල තියෙන අනුසය මට්ටම නැති වෙලා යනවා. අනුසය වශයෙන් තියෙන කෙලෙස් නැති වෙලා යනවා. සමත භාවනාව එතකොට අපි චිත්ත ඒකාග්‍රතාවයක් වර්ධනය කරනවා කියලා කිව්වට සමත භාවනාවෙන් විදර්ශනා භාවනාවට අවශ්‍ය කරන පරමාර්ථ ධර්මයන් වලට හිත යොමු කරගෙන ඒ පරමාර්ථ ධර්මයන් අවබෝධ කර ගැනීම සඳහා චිත්ත ඒකාග්‍රතාවයක් වර්ධනය කරගෙන ඒ පරමාර්ථ ධර්මයන් වල තියෙන සන්තතියේ හිත වෙනස් වෙන්නට නොදී එක දිගට තබා ගැනීමේ ශක්තිය ලැබෙන්නේ සමථ භාවනාවෙන්. හරි. ඒක දැස මම අහගෙන අචාම් බ්‍රහ්මවංශ හඳුරෝ මේ සමත විදර්ශනා භාවනාව ගැන සඳහන් කරලා ලස්සන උපමාවක් සඳහන් කළා මම හිතන්නේ ලංකාවට වැඩම කරපු වෙලාවෙ වෙන්න ඕන. මෙහෙම අත අරගෙන අතේ මේ පැත්ත විදර්ශනාව නම් මේ පැත්ත සමතය කියලා. මේක අරගෙන යන්න බෑ එක පැත්තක් විතරක් අරගෙන යන්න බෑ කාටවත්. මේ දෙක එකට බැඳලා තියෙන දෙයක් කියලා. ඉතින් හරියටම හරි මොකද කෙනෙක් විදර්ශනාවෙන් විතරක් පටන් ගත්තත් එයා තුළ ඒකාග්‍රතාවය වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දෙක එකට බැඳලා තියෙන දෙයක්. සද දවසේ අපට ලැබී ඇති කාලයත් කෙමෙන් කෙමෙන් ගත වෙනවා. ඉතින් ඔබේ ජීවිතයේ નિවර්ති කරගන්නට පතවේක්ෂා වැඩසටහනේ 28 වෙනි සතියේ භාවනා මිශ්‍රයෙන් තමයි අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පසුගිය දින කිහිපේ පුරාවට ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් පැවැත්වී. ඉතින් ඔබට දැන් දැන් භාවනාව පිළිබඳව හොඳ දැනීමක් ඇති. මොකද ඉතාමත් හරවත් ධර්ම දේශනාවන් ඒ වගේම හොඳ දහම් ගැටලු සාකච්ඡාවක් ඊයේ දවසේදී අපි ගෙනාවා. ඉතින් ඔබේ ජීවිතේ නිවැරදි කරන්නටයි මේ සියලු දේවල් අපි ගෙන ඉන්නේ. ස්වාමින් වහන්සේ දැන් තවත් දවස් කිහිපයකින් සිංහල Hindu අලුත් අවුරුද්ද උදා වෙනවා. ඉතින් මේ සිංහල Hindu අලුත් අවුරුද්දට ඔබ වහන්සේට මේ අපේ බෞද්ධ නාලිකාව වටා සිටින, ඒ වගේම අපේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන වටා සිටින අපේ ශ්‍රාවක ප්‍රේක්ෂක සියලු දෙනාටම යම් කිසි පණිවිඩයක් ලබා දෙන්නට ඇති. ඒ පණිවිඩය ලබා දෙන්නට කියා මේ මොහොතේ ඔබ වහන්සේගෙන් ඉල්ලා ඔව්. මම හිතන්නේ හැම දිනාටම දෙන්න තියෙන එකම පණිවිඩය තමයි මේ සංස්කෘතික අංග මේවා. මේවා අපේ කවින මහත්මයා මේ සමහර වෙලාවට හෙලා දැකීම ලක් කරන බෞද්ධ අපිට බෞද්ධ අපේ අවුරුද්ද වෙසක් එක මේවා අපිට ඕනේ නැහැ කියලා අපි කොහොම නමුත් කාලයක් පැවතගෙන යන මේ චාරිත්‍රාත්වල තියෙන හරය ගැන පොඩ්ඩක් බැලීම හරි වටිනවා. මොකද බොහොම වටින ප්‍රශ්නයක් මගෙන් අහන්න මට දෙන්න තියෙන උත්තරේ වටින එකක්. මේ දවස මේ මේ මේ දේවල් එක්ක අපිට තියෙනවා මහා වටින දේවල් එකක් තමයි නොනගතේ කියන එක. නොනගතේ කියන එකේ මම දකිනවා අවුරුද්දකට වතාවක් හරි වැඩ අතහැරලා වැඩ අතහැරීමක් තියෙන එකේ නේද? මේ වැඩ අතහැරලා ඉන්න වෙලාවේ ඇත්තටම වැඩ පුළුවන් නම් අතහැරලා දාන්න. එක ඒ කාලය තුල එක වරුවක් විතර මම හිතන්නේ තියෙනවක සියලු වැඩ ටික අතහැරලා දාලා පුණ්‍ය කටයුතු වල යෙදෙන්න මේ ඒ වෙලාවේ කිසිම පීඩනයක් ඇති වෙන දෙයක් නැතුව ඔක්කොම ඇත්තටම ඔක්කොම වැඩ ටික අතහැරලා දාලා චුට්ටක් බලන්න පුළුවන් නම් මේ වැඩ සම්පූර්ණයෙන් අතහැරීමේ ෆෝන් එකත් අතාරින්න ඕනේ හැබැයි. හරිද? ෆෝන් එක තමයි සියලු වැඩ ටික අතහැරලා දාලා චුට්ටක් බලන්න නිදහස කියන එක ඔච්චර වටිනවද කියලා. ඒකනේ ඒකට ලෑස්ති වෙන්න. මම ඒකට ඇත්තටම එහෙම කියනවා. මේක නැකතක් විදිහට මේ නැකත හරියට මේකෙන් එහාට වැඩ අතරින්න ඕන කියන මේ වැරදි ආදර්ශයකට යන්න ඕනේ නැහැ. නමුත් අපි මේක සම්මුතියක් විදිහට දැනගෙන කෙනෙකුට පුළුවන් නම් මම ඇත්තටම මේ සැරේ සියලු වැඩ අතහැරලා දාලා සද්ද නැතුව ඉන්න බලන්න. පැය අවුරුද්දක සැරයක් පැය 4-5 කිසිම වැඩක් නැතුව ඉන්න අවස්ථාවක් හම්බෙන මනුස්සයෙකුට. ඒකෙන් ලැබෙන සුවය විඳින්න කියලා මම පළවෙනි කියනවා. ඒක ජීවිතය ගැන තේරෙන්න හේතුවක් වෙයි. ඊළඟට මේකේ තියෙන ලොකු වටිනාකම තමයි මේ අපි අපි මුළු කල්යාණ මිත්‍ර සංගමයේම ඇත්තට මේ ප්‍රත්‍යක්ෂ වැඩසටහන හරහා කල්යාණ මිත්‍ර සංගමයේම කරන්න හදන එකම දේ එකමුතුව. ඉතින් ඇත්තටම අපිට පුළුවන් නම් සිංහල අලුත් අවුරුදු භාවිතා කරන්න අපි අසමගි වෙලා තියෙන අය සමගි වෙන්න. පුළුවන් නම් තමන්ගේ පැහැදිලිවම තමන්ගේ තරහකාරය ළඟට බුලත් අතක් කරන් යන්න. හරිද? අපි ඇත්තටම මේ වෙනකොටත් අපේ දේශපාලකයන් නායකින් වෙනුත් ඉල්ලලා තියෙන්නේ මේ අවුරුද්දට ඔක්කොම සමග වෙන්න කියලා. මේ අවුරුද්ද සමග විය යුතු අවුරුද්දක්. ජාතිය එකඟ කරන එක උත්සවයක් බවට සිංහල අලුත් අවුරුද්ද පත් කරගන්න පුළුවන්. අපි හැමෝම සමගි වෙලා හැමෝම හැමෝටම පේන්න මේ ජාතික සමගියක් ඇති කරගන්න බුලත් අතක් දීලා තමන්ගේ තරහකාරයත් එක්ක කරකට දාගන්න අවස්ථාවක් කරගන්න මේ සිංහල අලුත් අවුරුද්ද කියලා තමයි ඉල්ලන් තියෙන්නේ. මොකද මේක ලොව හමුවේ ජාතිය සමගි කරගන්න අත්‍යවශ්‍ය වෙලාවක් ඉඳලා එහි එහි තියෙන භයානකකම ඒක එහෙම නොවුනොත් තියෙන භයානකම මුගක් අය තේරුම් අරන්නේ නැහැ. ඒ හින්දා මේ වැනි අවස්ථාවක් උපරිම වශයෙන් යොදා ගැනීම ඉතාම වටිනවා. එහෙමයි සර්. සදහවතුනි ඔබත් දැන් ඔබේ නිවස අලුත් පිටියා කරමින් නිවසේ ගියදොර පවිත්‍ර කරමින් අලුත් අවුරුද්දට ලෑස්ති වෙන ගමන් අද අපේ වැඩසටහන ශ්‍රවණය කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔබට අපි කියන්නේ අපේ ස්වාමින් වහන්සේ කියූ පරිද්දෙන්ම ඒ කිසි දෙයක් අපි සිදු කළත් අපේ හිතවල තියෙන එකමුතුකම තව තවත් වර්ධනය කරගෙන මේ එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද අපි සතුටින් සමරමු. අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ දායකත්වයෙන් කටයුතු කරන ඒ සදැහැති පිරිසට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ මොහොතේ ආරාධනා කරනවා. සදැහැවතුනි ජීවිතය නිවැරදි කරන්නට තවත් කෙනෙකුගේ ජීවිතයේ නිවැරදි මාර්ගයේ ගමන් කරවන්නට අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන සදැහැති පිරිසට පුණ්‍ය අනුමෝදනාවන් මේ මොහොතේ ස්වාමින් වහන්සේ සිදු කරනවා. හොඳයි. අද දවසේ මේ ධර්ම දේශනාවේ පුණ්‍යනමෝදනාවන් විදිහට සඳහන් කරලා තියෙනවා හේයන්තුගේ ඥානදර්ශන ස්වාමීන් වහන්සේගේ මේ පරිලයන්ට යෙදුණු දෙමාපියන්ට සහ සියලුම ඥාතීන්ට පුණ්‍යනමෝදනා කිරීමත් චින්තක සංජීව මහතාගේ මියගිය දෙමාපියන්ට වසරකට කලින් මේ පරිලෝකීය අමරවංශී වීරසිංහ මවටත් වසර 10කට පෙර පරිලෝකපත් තෝමස් ගණේගොඩ පියාටත් ඒ වගේම හෙයියන් සිටුවේ ගණේගොඩ પરම්පරාගත පින් බලාපොරොත්තු වන සියලුම ඥාතීන්ටත් නිකර්ති හේරත් මුදයන්සේලාගේ පරපුරේ මියගිය ඥාතීන්ට මේ වැඩසටහන සහභාගී වූ හැමදෙනාගේ මියගිය ඥාතීන්ට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරනවා කියලා අරමුණ වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ආශිර්වාද කිරීම වශයෙන් සඳහන් කරලා තියෙනවා මාර්තු 28 දිනට උපන් දිනය සමරන හේයන්තුඩිය ඥානදර්ශන ස්වාමීන් වහන්සේට අප්‍රේල් 8 උපන් දිනය සමරන සිසිලින් ගණේගොඩ අක්කාට චින්තක සංජීව ගණේගොඩ මහතාගේ ප්‍රියන්ති මහත්මියගේ දූදරු සැමට දේශකයන්න් වහන්සේට දීර්ඝාසය පැතීමත් මේ වැඩසටහන නරඹන සැමට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් විශේෂ වශයෙන් යුද්ධයේදී ආබාධිතව සමටත් මියගිය සොල්දාදුවන්තුත් සිය දහමදාවේ හැම දිනකටම බෝධිසත්ව ගුණෝපේත පානදුරි ආර්යධම්ම ස්වාමීන් වහන්සේ ධර්ණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත් වේදා සියලුම ස්වාමීන් වහන්සේලාට උතුම් බෝධියකින් නිවන් දකින්නට හේතු වේවා කියන ප්‍රාර්ථනාවත් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිරුත් නිරෝගී ජීවන ලැබේවා. විශේෂයෙන් අපේ යන්තුඩුවේ ඥානදර්ශන ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලාට බොහොම ආශිර්වාද කරනවා. ඒ ඒ වගේම නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරන හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු